මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආදිවස්මක සීලය සමාදන් වෙන නමස්කාරය කියනවා.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 සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි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 සම්බෝධිය ලබා ගැනීමෙන් අද වගේ වෙසක් සුරපසළොස්වක පොහොය දවසක කිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ සොයාගත්තේ භවයෙන් එතර වීමේ මාර්ගයයි ආර්ය පරිශ්‍රණයක් තුළින් ඒකල සොයා ගැනීම තමයි ලෝකයේ තාමත්ම උතුම්ම සොයා ගැනීම භවයෙන් එතර වීමේ මාර්ගය සොයා ගැනීම අනන්ත කාලයක් සංසාරයට බැඳිලා හිටිය ලෝක සත්වයාට ඒ සසර ඒ භවයට බැඳී සිටි ගමි මොනවාද කියලා තේරුම් ගැනීමටත් ඒ බැමි සිඳලා විමුක්තිය ලබා ගැනීමටත් උපකාර වෙන ඒ අවබෝධය බුදු පියාණන් වහන්සේ දා ලබා ගත්තා. අද අපි මාතෘකා කරගත්තු ගාථා වෙනුත් ඊට අදාළ කතා වෙනුත් කියවෙන්නේ අන්නේ සංයෝජන පිළිබඳ කථාන්තරයයි ඒ බැමි පිළිබඳ කථාන්තරයයි බුදු පියාණන් වහන්සේගෙන් කමඨහන් ලබාගෙන ඈත කැලයකට භාවනා කරන්න වැඩිය එක්තරා ස්වාමින් වහන්සේ නමක් මුල් කරගෙනයි මේ ගාථාව දේශනා කරන්නට යෙදුනේ. ඒ ස්වාමින් වහන්සේ අරහත්ත්වයට දක්වාම කමඨහන් ලබාගෙන කැලයකට ගිහිල්ලා භාවනා කළ නමුත් යම්කිසි අධිගමයක් ලබා ගන්න බැරි වෙලා කල්පනා කළා මේ කමටහනේ මොකක් හරි අඩුවක් ඇති මම ගිහිල්ලා කමටහන සුද්ධ කරගන්න ඕන නැවත භාග්‍යතුන් වහන්සේ හමු වෙලා කියලා හිතාගෙන එහෙම ජේතවනාරාමයට එන බලාපොරොත්තු වෙන පිටත් වෙන අතරමඟදී ලැබුගින්නක් දකින්න ලැබුණා ඒ ලැබුගින්න පැතිරෙනකොට මේ හාමුදුරුව ඉක්මනින්ම ඒ කිට්ටුව තියුණු උහ පර්වතයක් උඩට නැගලා ඒ ගින්නෙන් බේරුණා. නමුත් මේ බලාගෙන හිටියා මේ ලැබු ගින්න පැතිරෙන හැටි. ඒ බලාගෙන ඉන්න අතරේ ලොකු යම්කිසි සංවේගයක් තුලින් කල්පනා කරනවා දැන් මේ මම බලාපොරොත්තු වෙන අරහත් මාර්ග ඥාන මේ ලෝකයෙන් ඈතර වීම සඳහා කරන උත්සාහයේදී මතු කරගත යුතු විදර්ශනා ඥාන වලින් උත් කෙරෙන්නේ මෙන්න මේ වගේ උපාදානයන් මේ ගින්න උපාදානයන් කියලා කියන මේ දර එහෙම නැත්නම් ඒ අහුවෙන අහුවෙන හැම දෙයක්ම දව දව යනවා වගේ අරහත් මාර්ග ඥානෙනුත් ලෝකයට බැඳිලා තියෙන ඒ බැමි ඒ ඥාන ගින්නෙන් දැවිල යනවා ඇතේ කියලා ඒ විදිහට යම්කිසි අදහසක් ඒ හාමුදුරන්ගේ හිත් තුළ ඇති වුණා. බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමේ ඉඳලා මේ හාමුදුරන්ගේ හිතවිලි પરම්පරාව දැකලා ඒක නිවනට යොමු කිරීම සඳහා තමයි මෙන්න මේ ගාථාව එතන කියන හැටි ඕභාස ගාථා හැටියට හඳුන්වන ඉබඳු සිද්ධි බොහෝ අවස්ථාවල තියෙන බුදු පියාණන් වහන්සේ ඒ ඍධිමයෙන්ම තමා ඒ භික්ෂුන් වහන්සේ ඉදිරියේ පෙනී සිටින හැටියට පෙන්눔 කරලා උන්වහන්සේට ඇහෙන හැටියට මේ ගාථාව වදාලා අපමාද රතෝ භික්ඛු පමාදී භය දස්සිවා සංයෝජන අනුන්සූලං දහං අග්ගීව ගච්ඡති අප්‍රමාදයට ඇලුම් කරන්නා වූ ප්‍රමාදයේ බිය දක්නා වූ භික්ෂුව ලොකු කුඩා සියලු බැමි සංයෝජන පැකිලි ඒ සියල්ල ගින්නක් මෙන් දවමින් ඉදිරියට යනවා කියලා ඒ විදිහේ අර විදර්ශනා ඥානයන්ට කුකුල් දෙන අන්දමේ ගාථාවක් වදාලා ඒක අහලා ඒ වගේම බුදු පියාණන් වහන්සේ ඒ වික්ෂුන් වහන්සේගේ චිත්තාචාරයට ටික අනුමත කරමින් එසේ භික්ෂුව ඔහොම තමයි ඔය ගින්න දැවෙන්න වගේ විදර්ශනා ඥාන තුලින් ඒ සංයෝජන දවාගෙන යනවා කියලා තමයි ඒ ගාථා ප්‍රකාශ කළේ ඒක අහලා එතන කියවෙන හැටියට ඒ භික්ෂුන් වහන්සේ අරහත්ත්වයම ලබාගෙන බුදු පියාණන් වහන්සේ දකින් ඒ වැඩම කරලා අහසින් ඒ තමගේ විමුක්තිය ප්‍රකාශ කළා කියලා කියවෙනවා. ඉතින් මේ කථාන්තරය ගැන කල්පනා කරලා බලනකොට අර භික්ෂුන් වහන්සේට ලැබුගින්න දර්ශනයක් දර්ශන මාත්‍රයක් පමණක් වුණේ නැහැ. අපට ලැබුගින්න දර්ශනයක් පමණයි. ඒක විදර්ශනාවට අරමුණක් වුණා. ලැබුගින්න කියන එක මේ වචනේ මේ හැම කෙනාම අහලත් නැති ඇති සමහර විට ඒ කියන්නේ ওই කැලෑවල බොහෝ විට ලැබුගෙන ඇති වෙන්නේ ස්වාභාවික වශයෙන් සිදු වෙනවා නම් දැඩිව පායන කාලේ ඔක්කොම ගස් වේලිලා තියෙන අවස්ථාවක කුණාටුවක් ආවහම ගස් දෙකක් ඇතිල්ලෙනවා. ඇතිල්ලි ඇතිල්ලි ඇතිල්ලි ඇතිල්ලි ගිහිල්ලා ඔන්න ගිනි ගන්න. ගිනි අරගෙන අර ගස් දෙකක් දැවිල යනවා. ඊළඟට ඒ අවට තියෙන ගස් කොළන් පඳුරු ඔක්කොම ගින්නට අහු කරගෙන ක්‍රමක්‍රමයෙන් භයානක අන්දමින් පැතිරලා යනවා. අහු වෙන අහු වෙන හැම දෙයක්ම ගොදුරු කරගන්නවා. ඉතින් ඔන්න ඕක ඒ එක්තරා සංවේග ජනක දර්ශනයක් ඒක නිවන් පැත්තට යොමු කරලයි අර වික්ෂුන් වහන්සේ ඒ විදිහට විදර්ශනා ඥානමතු කරගත්තේ. දැන් අපි ටිකක් කල්පනා කරලා බලනවා නම් බුදු පියාණන් වහන්සේට මුළු මහත් ලෝකෙම පෙනුනේ ගිනිගත්තු තැනක් හැටියටයි. සමහර දේ සූත්‍ර දේශනා තියෙනවා. මහා පුදුම දේශනා සංවේගය උපදවන විදිය දේවල්. ආදිත්ත පරියාය කියන විදිහට ඒ සූත්‍ර තියෙනවා සමහර ඒවා. මහා ආශ්චර්යවත් එක සූත්‍රයක බුදු පියාණන් වහන්සේ ඒ ගයාශීෂයේ බුද්ධ ගයාවේදී දේශනා කළ සංඝයා දහසක් නමකට දේශනා කළ සූත්‍රයක් තියෙනවා සූත්‍රය නම් ඊටාම කෙටි නමුත් ඒක අවසාන වෙන්නේ දහස් නමව රහත් වුණා කියලා මහා බල සම්පන්න සූත්‍රයක් ඒක පටන් ගන්නෙ සබ්බං භික්කවේ ආදිත්තං මහණෙනි සියල්ල ගිනි අරගෙනයි කියන්නේ හැම එකක්ම ගිනි අරගෙන දැවෙනවා කියලා ඊළඟට බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරන මොකක්ද මහණෙනි සියල්ල කියලා කියන්නේ මොනිලා සියල්ල කියලා කියන එකෙන් එතන සබ්බන් කියලා කියන්නේ සියල්ල කියන එක විග්‍රහ කරනවා. ඇසයි රූපය, කනයි ශබ්දය, නැහැයයි ගඳ සුවඳයි, දිවයි රසයි, කයයි ස්පර්ශයයි, සිතයි සිතිවිලි. සිතට එන ධම්ම කියලා එතන වචනේ දෙන සිතට එන දේ. මේ හැම එකක්ම ගිනි අරගෙන ගිනි අරගෙන දැවෙනවා. මොනවයින්ද මහණෙනි ගිනි අරගෙන තියෙන්නේ? ඔන්න ඊළඟට කියනවා අර දැන් මේ පිනතුන්ට අහලා ඇති 11 ගින්න පිළිබඳව ඊළඟට කියවෙනවා. රාග දෝෂ මෝහ කියන ගිනි වලින් ඒ තුන පමණක් නෙවෙයි ඊළඟට එතන කියවෙනවා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියලා කියන මෙන්න මේ මේ දුක් ගිනි රාශියක් එතන කියවෙනවා ඒ ගිනි වලිනුයි මේ ඇසත් රූපයත් කනත් ශබ්දයත් ආදී වශයෙන් අවසාන වශයෙන් සීතත් සිටිලත් මේ හැම එකක්ම ලෝක සත්‍යය තුළ මේ මහා ගින්නක් තියෙනවා කියලා. හැම තැනම ගිනි අරුදුත් හැටියට බුදු පියාණන් වහන්සේට පෙන්වුනේ. ඉතින් මේ මුළු මහත් භවයම ගින්නක් කියලා කියන කියමන සමහර විට කෙනෙකුට තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. ඊළඟට අපි මෙන්න මේ ගින්න ගැන ටිකක් කල්පනා කරලා බලනවා නම් එදිනදා අවබෝධය අනුව. දැන් අපි ගින්දර කියලා වචනයක් පාවිච්චි කරනවා. ගින්න දරාල්ල ගන්නවා. දරගිනි ගන්නවා. ගින්න දරාල්ල ගන්නවා දරගිනි ගන්නවා. ඉතින් අපි ගින්දර කියන වචනය තුල මේ දෙකම තියෙනවා. ඉතින් අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් දැන් මේ දර කියන එකට ඒ pāli භාෂාවේ දෙන්නේ උපාදාන කියන වචනේ. උපාදාන කියන වචනය ওই ධර්ම විග්‍රහවල අපිට කියන්න පුළුවන් අර්ථ දෙකකින් යදෙනවා කියලා. අල්ලා ගැනීම කියන අර්ථයක් තියෙනවා අල්ලාගත්තු දේ කියන අර්ථයක් තියෙනවා අල්ලා ගැනීම කියන එකයි මූලික අර්ථය දැන් පංච උපාදානස්කන්ධ උපාදාන ගොඩක් උපාදාන ගොඩක් තමයි මේ බුදු පියාණන් වහන්සේ හඳුන්වන හැටියට මේ අපි මම මාගේ කියලා කියන්නේ රූප ගොඩක් රූප උපාදානස්කන්ධය කියලා කියනවා වේදනා ගොඩක් මේ හැම එකක්ම උපාදාන නමින් හඳුන්වනවා. ඒකට උපාදාන කියන එකට අර විදිහට අල්ලා ගැනීම වගේම අල්ලා ගන්න දේ. අල්ලා ගන්න දේ කියන අර්ථයෙන් තමයි දර. දර හෝ යම්කිසි ඉන්ධන ද්‍රව්‍යයක්. ඒකට ගින්න උපාදානයන් අල්ලගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒක අන්තිමට ගින්නයි දරයි අතර වෙනසක් නැහැ. ඉතින් අර අර දුක් ගිනි වලින් දැවෙන මේ සත්වයා පිළිබඳ කථාන්තරය අපිට තේරෙන සරල හවියකින් අපේ රටේ අතීතයේ හිටියේ අපේ වීදාගම මහා ස්වාමීන් වහන්සේලා වැඩ සංග්‍රහය දක්වලා තියෙනවා බොහොම සරල කවියකින්. දරරස ගිනියවුලුණු කල නිබඳේ ගිනිමිස දරයයි යන නම නොයේදේ. එම ලෙස එක් කොට වදහල මුනිදේ දුක මිස කය කැයි යන නම නොයේදේ. දරරස ගිනියවුලුණාට පස්සේ ඒකට ගිනිමිස දර කියලා කියන නම ගැලපෙන්නේ නැහැ නොයේදේ. විමලේස ඒ විදිහටම අර බුදු පියාණන් වහන්සේ ගින්නයි ගින්නට අහුවෙන දරයි එකතු කරලා අරගෙන තමයි දුක මිස කය කැයි යන නම නෙවෙයි. මේකට කයක් කියලා කියන්න වටින්නේ නැහැ. දැන් අර ඇස කන නාසය ආදී තියෙන මේ ශරීරේනේ ආයතන කියලා ඔය ධර්මයේ සඳහන් වෙන්නේ. ওই ආයතන හයම තියෙන්නේ මේ ශරීරය තුලයි. එතකොට මේ ආයතන හය ගිනි ගන්නවා කියලා කියන්නේ අන්න අර මුළු කයම ගිනි ගන්න තියෙනවා. ඒකයි එතකොට බුදු පියාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ගැන අපි කවුරුත් කතා කරනවා. දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය කියලා කියනවා. සමහරු කියනවා මට දැනටම ඒක තේරිලායි කියලා ඒක. නමුත් දුක්ඛ සත්‍ය සම්පූර්ණයෙන්ම තේරිලා නැහැ. දුක්ඛ සත්‍ය තේරුණු අවස්ථාවේදී තමයි අන්න අර දරයි ගිනි දෙක එකතු වෙන්නේ. මෙතෙක් දර ගොඩක් කියලා වෙන් කරගත්තු එක සම්පූර්ණයෙන්ම දැනනවා කියලා අවබෝධ කරගත්තට පස්සේ එතන තියෙන ගිනි විතරමයි. ඒකට දරේ කියලා කියන්න බෑ. නමුත් මේ ලෝකයේ මොන කරදර ආරාමය දැකලා මේ මට දුක තේරුණා කියලා සමහර කෙනෙක් කියනවා. සම්පූර්ණ අවබෝධයනකොට ඒක වෙන් කරලා ගන්න බැරි තත්වයටම තනිකර දුක, තනිකර දුක, කේවල දුක්ඛ ස්කන්ධය කියලා බුදු පියාණන් වහන්සේ දක්වන්නේ දුක ගැන විග්‍රහ කරනකොට කෙවින් කියතොත් මුළු මහත් පංච පාදානස්කන්ධයම මේ බදාගත්තු මේ ගොඩවල් පහම දුකක් කියලා කියන්නේ අන්න අර දර්ශනයට අනුවයි. ගින්න දරාල්ල ගත්තට පස්සේ යම් අවස්ථාවක් එනවා දර වෙන් කරලා ගන්න බෑ එතන. තනිකර ගිනි ගොඩක් විතරමයි තියෙන්නේ. තුන නෝකයි. ඉතින් එතෙන්ට යන මාර්ගය තමයි ওই විදර්ශනා මාර්ගය. මේක පිළිබඳව ඔය අවබෝධය ලබාගන්නේ කොහොමද එතකොට? මේ අවබෝධය කරා යන මාර්ගය. ඒකටත් ඉඟියක් අපට ලැබෙනවා මේ බුදු පියාණන් වහන්සේම දක්වන තවත් සූත්‍ර වලින්. ඒ අර කියාපු ආයතන 6 පිළිබඳව ප්‍රකාශ කරනවා. ඒක භික්ෂුන් වහන්සේ නමක් අහනවා මේ භාග්‍යතුන් වහන්සේගේ කමඨහනක් වශයෙන් ඉල්ලනවා. කොහොමද මේ දුක නැති කරගන්නේ කියලා. මේ සසර කෙලවර කරගන්නේ. එතකොට අන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ අනිත්‍යතාව තේරුම් ගන්න ඕනේ. අසත් අනිත්‍යයි. රූපේනුත් අනිත්‍යයි. කනත් අනිත්‍යයි, ශබ්දත් අනිත්‍යයි. මේ හැම එකකම අනිත්‍යයි. නමුත් අනිත්‍ය සංඥාව සාමාන්‍ය ලෝකයා තුල නැහැ. ඒ වෙනුවට තියෙන නිත්‍ය සංඥාව. අසවෙන් කරලා ගන්නවා, රූපයෙන් කරලා ගන්නවා. මේවා ඇත්ත වශයෙන්ම තියෙන දේවල් හැටියට. බුදු පියාණන් වහන්සේගේ දර්ශනය අනුව මේ හැම එකක්ම මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙනවා. ඒකට ඒ වචන නොයෙකුත් විදිහට යොදලා තියෙනවා. මේක සලිත වෙනවා, චලං, වයං, ගෙවි යනවා. හැම එකක්ම සලිත වෙනවා, ගෙවි යනවා, සැලෙනවා. අන්‍යාකාරයකටපත් වෙමින් තිබෙනවා ශීඝ්‍රයෙන්. නමුත් ඒක ලෝකයාට දැනෙන්නේ නැහැ. ඒක නිසා ඒව වෙන් කරලා ගන්නවා. ඇසයි රූපයයි කනයි ශබ්දයයි කියලා වෙන් කර අරගෙන ඕක තුල තමයි ඔන්න බන්ධනය ඇති වෙන්නේ. ඉතින් මේ බන්ධනය ගැනත් හොඳ වටිනා උපමා කතාන්තරයක් වෙනවා. සාරිපුත්‍ර අග්‍රශ්‍රාවක මහරතන් වහන්සේ මහා කොට්ටිත මහරතන් වහන්සේ අතර සංවාදයක්. මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ අහනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් දැන් ඔය ඇසට රූපයේද බන්ධනය එහෙම නැත්නම් රූපයට ඇසද බන්ධනය. කනට ශබ්දයේද බන්ධනය එහෙම නැත්නම් ශබ්දයේද කනට බන්ධනය. අපි මේ බන්ධනයක් සංයෝජනයක් ගැන කියනවනේ එතකොට මේ මොකද්ද මෙතන සංයෝජනය? ඇහැට රූප බන්ධනයක් වෙනවද? රූප වලට ඇහැ බන්ධනය වෙනවද? කනට ශබ්ද බන්ධනය වෙනවද? එහෙම නැත්නම් ශබ්ද වලට කන බන්ධනය වෙනවද? ওই විදිහට අර හය ගැනම අහනවා අන්තිමට සිතට සිතවිලි බන්ධනයක් වෙනවද? එහෙම නැත්නම් සිතවිලි වලට සිත බන්ධනයක් වෙනවද? එතකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා නැහැ පැවැත්නි කොට්ටිත ඇසට රූප බන්ධනයකුත් නෙමෙයි රූප වලට ඇස බන්ධනයකුත් නෙමෙයි කනට ශබ්දයේ බන්ධනයකුත් නෙමෙයි ශබ්ද වලට කන බන්ධනයකුත් නෙමෙයි ඒ දෙක අතර ඒ දෙක හේතු කරගෙන ප්‍රත්‍ය කරගෙන ඇති වෙන ඡන්ද රාග කියලා කියන කැමැත්ත අනුවගේ ඇල්මයි මෙතන බන්ධන. එතකොට අපි සාමාන්‍යයෙන්ම බන්ධනේ හැටියට සැලකන්නේ ඒ ඇහැට පෙනෙන රූපය. නමුත් එතන දක්වනවා ඒ දෙක නිසා ඇති වෙන ඡන්ද රාග කියලා කියන කැමැත්ත අනුවගේ ඇල්මයි මෙතන බන්ධනේ. එතකොට ඒක පෙන්눔 කරන්න ඕන හොඳ උපමාවක් දෙනවා. එවත් නිකොට්ටිත දැන් කළු ගොනෙකුයි සුදු ගොනෙකුයි යම්කිසි යොතකින් හරි ධම්වැලකින් හරි බැඳලා ඉන්නවනම් ওই බාණක් වගේ එහෙම බැඳලා ඉන්නවනම් යමෙක් කිව්වොත් කළුගුණාට සුදුගුණා බන්ධනයක් කියලා. එහෙම නැත්නම් සුදුගුණාට කළුගුණා බන්ධනයක් කියලා. ඒ කියමන හරිද? එන්න එතකොට කොට්ටි සාමුදුර කියන නෑ ඒ වැරදි. මොකද්ද? කළුගුණාට සුදුගුණා බන්ධනයකුත් නෙවෙයි සුදුගුණාට කළුගුණා බන්ධනයකුත් නෙවෙයි. නමුත් ඒ දෙන්න බැඳලා තියෙන යොතයි එතන ඒ බැම්මයි එතන නියම බන්ධනය. අන්න ඒ වගේ ඇසට රූපයන් බන්ධනයක් නෙවෙයි රූපයට ඇස බන්ධනයක් නෙවෙයි ඒ දෙක නිසා ඇති වෙන ඡන්ද රාග කියලා කියනවා ඇල්ම තණ්හාව ඕතනයි ඒක බන්ධනය කියන්නේ අන්න ඒක නිසා තමයි එතකොට දුක කෙලවර කිරීමට තණ්හාව නැති කරන්නේ ඡන්ද රාගය නැති කරන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා සාමාන්‍ය ගැඹුරු හැටියට අපි හිතුවට මොකද ඇතැම් අයට වැටහීම් භාවනා කරන කෙනෙකුට මේ තුලින් මුළු මහත් ලෝකයෙන් නැතර වීමේ අවබෝධය ලබා ගන්න අපි මෙතෙක් මේ ලෝකයේ හැටියට ගත්තු මෙන්න මේ සලායතනීය ලෝකෙනේ බුදු පියාණන් වහන්සේ ලෝකයේ හැටියට හඳුන්වන්නේ මේ ආයතන 6 මේ සලායතනය කියලා කියන්නේ ඇස කන නාසය දිව කය මන කියන ආයතන 6යි අපිට තියෙන්නේ. එතකොට මෙන්න මේ දැන් ආයතන කියන එකේ මේ කාලේ නොයෙකුත් අර්ථ තියෙන්න පුළුවන්. ඇත්ත වශයෙන් කියනවා නම් කියන්නේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ ආයතන 6 පිළිබඳ කලමනාකරණයක්. නමුත් බොහෝ විට කෙරෙන්නේ නොකලමනාකරණයක් කෙරෙන්නේ. ඒක නිසායි මේ සසරට බැඳිලා ඉන්නේ. කලමනාකරණය මොකක්ද? මේ ආයතනයන්ගේ අනිත්‍යතාව වටහා ගැනීම. අර බුද්ධ වචනයට අනුව. ඇස අනිත්‍යයි මොහොතක් පාසා වෙනස් වෙනවා. වෙනස් ස්වභාවයකටපත් වෙනවා. රූපයනොත් එහෙම. කියන එක ඒ ගැඹුරු අවබෝධය සතිය යෙදීම තුලින් මේ ශාරීරියේ අර භාවනා කරන යෝගාවට පින්නතුන් එහෙම ගන්නවා සති සම්පජාඤ්ඤය කියලා කියන තුන යෙදීමෙන් ක්‍රමක්‍රමයෙන් ගැඹුරින් තේරුම් ගන්නවා මේ හැම එකක්ම මොහොතක් පාසා වෙනස් වෙනවා ඒකට ඒක නිසා තමයි ඒක තුලින් තමයි අර සංහාව එහෙම නැත්නම් චන්ද රාගය බන්ධනීය ක්‍රමක්‍රමයෙන් දිහිලා යන්නේ යම් ප්‍රමාණයකට යනිසිතාව හිතේ තැන්පත් වෙනවනම් හිතට වැටහෙනවනම් ඒ ප්‍රමාණයට අවබෝධ වෙනවා මේ මෙතන ඇලීමට හෝ ගැටීමට දෙයක් නැහැ කියලා. ඡන්ද රාග කියලා කියන්නේ ඒ කැමැත්ත අනුව ඇති කරගන්න ඇලීම. ඉතින් ඔන්න ওই විදිහේ தත්වයක් තියෙන්නේ මේ ආයතන 6 ගැන බුදු පියාණන් වහන්සේ දක්වන ඒ ධර්ම දේශනා රාශියක්ම තියෙනවා. දැන් මේ කාලේ පවා යෝගාවචර පින්නතුන්ට නුවණ යොදනවා නම් මේ ආයතන කලමනාකරණය හරියට කරනවා නම් මේ බොදුරු වශයෙන් එන ඒ අරමුණු වල යථා තත්ත්වය අවබෝධ කර ගැනීමට උත්සාහයක් දරනවා නම් අන්න ඒවායේ චලන ස්වභාවය අවබෝධ වෙනවා. දැන් මේ ඔය චලන චිත්‍ර ආදීදී කෙරෙන්නේ ක්ෂයා රූපටක් වේගයෙන් යැවීම තුලින් යම් කිසි මෝහනයක් ඇති වෙනවා නිත්‍ය සංඥාවක් ඇති වෙනවා ඒ රූප කෙරෙහි සමහර විට යාන්ත්‍රික දෝෂයකින් හරි ප්‍රමාදයකින් හරි හිටි ගමන් ඒ අවබෝධ වෙනවා මෙතන මේ රූප සමූහයක් මෙතන යන්නේ කියලා. නමුත් අර ඝන සංඥාව ඇති කරන මායාවක් මේ විඥානයේ තැන්පත් වෙලා තියෙනවා මායාකාරී ස්වභාවය. ඒකයි බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල දක්වනවා මේ අසත් අනිත්‍යයි රූපේනුත් අනිත්‍යයි. ඊළඟට ඒ දෙක නිසා ඇතිවෙන චක්කු විඥානය කියලා කියන ඇස පිළිබඳ විඥානය. ඇස තියුණු පමණට මේ ඇසේ කෙනෙක් දකින්නව නෙවෙයි රූප තියුණු පමණට දකින්නවත් නෙවෙයි ඇසත් රූපයත් යම් අවස්ථාවක ඒ මෙනෙහි කිරීම තුලින් එකතු වුණු අවස්ථාවේ ඔන්න ඇස පිළිබඳ විඥානයක් ඇති වෙනවා ඊළාට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන අස පිළිබඳ විඥානයත් අනිත්‍යයි. ඊළාට අස පිළිබඳ විඥානයක් ඇති වෙලා ඒක තුලින් ඊළඟට ස්පර්ශයක් මතුවෙනවා. යම්කිසි ගැටීමක් ඇති වෙනවා. ඒකත් අනිත්‍යයි. ඊළාට ඒ ගැටීම නිසා යම් යම් වේදනාවල් ඇති වෙනවා. ඒවත් ඒ වගේම අනිත්‍යයි. අන්න ඔය විදිහට බුදු පියාණන් වහන්සේ මතක් කරලා දෙනවා ඒ සිදුවෙන ක්‍රියා යාමයම අසත් රූපියත් ගැටීම නිසා ඇතිවන ක්‍රියා දාමය තුලම තියෙන අනිත්‍යතාවය. සසල වෙන වෙනස් වෙන අන්‍යාකාරයකටපත් වෙන විපරීතභාවයටපත් වෙන තත්ත්වයක් තියෙන්නේ. එතකොට කොහොමද? ඒවා නිසා ඒ ඇති වෙන වේදනාවන් අවසානයේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අසත් රූපයන් නිදසුනක් වශයෙන් කියනවනම් අසත් රූපයක් ගැටීමෙන් නැති වෙන විඥානයත් අනිත්‍යයි. ඒ විඥානය නිසා ඇති වෙන ස්පර්ශයත් අනිත්‍යයි. ඒ ස්පර්ශය මුල් කරගෙන ඇති වෙන වේදනා ආදිය කොහොමද නිට්ටය වෙන්නේ? සැප දුක්ඛ මධ්‍යස්ථ හෝ වේදනාවක් ඒවා හැම එකක්ම අර විදිහටම වෙනස් වෙන ස්වභාවයක්. ඒ විදිහට ඒ අවබෝධය එනකොට තමයි අන්තිමට අන්න අර ඒ ඇල්ම ගිලිහිලා යන්නේ. දැන් පොතපතේ නම් සාමාන්‍යයෙන් සංයෝජන කියන එක තෝරන්නේ බොහොම සරල හැටියට. නිවන් දකින්න ඕන නම් දස සංයෝජනයක් කඩා ගන්න ඕන කියලා. ඒක පාට ඔය 10 කියාගෙන යන්න පුළුවන්. මොනවාද 10? සමහර මේ පින්නතුන් අහලත් ඇති නිවන කරා යන ඒ ලෝකෝත්තර මාර්ග තුලින් බැමි සතරට බැඳිලා තියෙන බැමි 10ක් කඩන්න තියෙනවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය, කාමරාගය, ව්‍යාපාදය, ওই විදිහට නම් දක්වනවා රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියලා සංයෝජන වශයෙන් නේව දක්වනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ අර කියාපු රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය ආත්ම වශයෙන් ගැනීම. එක එකක් හතර ආකාරකින් ආත්ම හැටියට සැලකනවා. එතන තියෙන ඒ ඝන සංඥාව. ඊළඟට ඒ වගේම විචිකිච්ඡාව. මම මා මා කියන එක දැඩිව ගන්නවා. මේ මේ තමන්ගේ ශරීරය අනුව මේ මා කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන මම අතීතයේ හිටියද අනාගතයේ ඉන්නවද? ඔය ආදි වශයෙන් විචිකිච්ඡා දෙගිඩියා ගොඩක පෙරළුම් වෙනින් ඉන්නවා. ඒක තුලින් දෘෂ්ටි මවා ගන්නවා. ඒකත් සසරට බඳින බැම්මා. ඊළඟට සීලබ්බත පරාමාස කියලා කියන්නේ ඇතම් කෙනෙක් කල්පනා කරනවා දුෂ්කර වෘත ආදී. ඒවා අතුලින් ඔය සමහර බමුණෝ එහෙම හීතල වතුර ගැලිලා ඉන්න. එහෙම නැත්නම් නිගණ්ඨය নানা ප්‍රකාර ඇයට දුක් වීම ආදී තුලින් ඒවා දැඩිව ගැනීම තුලින් ඒ මේකුත් වෘත සීලබ්බත ආදී දැඩිව ගැනීම තුලින් විමුක්තිය ලැබෙනවා කියලා. ඒකත් බන්ධනයක් අන්තිමට. ඊළාට කාමරාග කියලා කියන එක ඉතින් කවුරුත් දන්නවා යන්නර කියාපු භවයට පහලට අදින බලවේගයක් ඒ වගේම ව්‍යාපාද කියලා කියන්නේ ද්වේෂය, ඇලීම් ගැටීම් දෙක. ඊළඟට කියන්නේ වඩාත් සියුම් වූ ඒ සංහායම ස්වરૂපයන් තමයි රූප රාග අරූප රාග වශයෙන් තියෙන්නේ දීර්ඝ කාලයක් මේ සංසාරයේ ගත කිරීම නිසා සත්‍යාගයේ සිත් තුළ නොයෙකුත් විදිහේ චිත්තජ රූපමවන ශක්තියක් තියෙනවා ඒවා අන්තිමට අල්ලන්නේ අර බාහිර දේවල් අතහැරියත් ඒක නිසා තමයි දැන් මේ ලොකු ධානය සත්වය ලැබුවත් ඒ අයට තියෙනවා යම් කිසි ඇතුළතින්ම එන ආසාවල්, සියුම් ආසාවල් වගේ. ඒවට අනුරූප හැටියට තමයි ওই බ්‍රහ්ම ලෝකාදියම වෙන්නේ. මේ වගේ මහා භයානක තත්ත්වයක් මේ භවය තුල තිබෙන්නේ. ලේසියෙන් මෙදෙන්න බෑ මේකට. සමහරු ඒවයි ගිහිල්ලා හිර වෙනවා. රූප අරූප ආදී වශයෙන් සියුම් සංහාවක්. ඊට ඒ සියල්ලම ප්‍රතිඵලයක් වශයෙන් මාන උද්දච්ච අර දෙකක් කියලා ගන්න මානේ අර දරයි ගින්නයි වෙන් කරලා ගත්තා වගේ ඒ නිසාම ඇති වෙන උද්දච්ච නොසන්සුන්තාව අවසානයේ අවිද්‍යාව කියන එක අර අන්න අර ඒක තුලම තමයි තියෙන්නේ සත්කාය දිෂ්ටියෙන් පටන් ගන්න ඒ නිත්‍ය සංඥාවේ අවසාන කෙලවර තමයි. ඒ නිත්‍ය සංඥාව සම්පූර්ණයෙන්ම ඉවත් කළ අවස්ථාවේ තමයි මේක ලෝකයේ ශූන්‍යත්වය හිස් බව වැටහෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට ඒ සංයෝජන 10 ගැන කතා කරනවා නම් ඒක අර ඒ මාර්ග ඥානවලදී නැති වෙන දෙයක් හැටියට පෙන්වුම් කරන්නේ. නමුත් ඊට වඩා යෝගාවචරයට ප්‍රත්‍යක්ෂ වශයෙන් භාවනාවට උපකාර වන වචනයක් හිතට ගත්තොත් මේ සංයෝජනය කියන එක අන්න දැන් අර බුදු පියාණන් වහන්සේ කිව්ව ආකාරයට මෙතෙන්දි මේ මේ සූත්‍රවල අසයි රූපයයි කනයි ශබ්දයයි නහයයි ගඳ සුවඳයි දිවයි රසයි කයයි ස්පර්ශයයි සිතයි සිතිවිලි කියන ඒවා ඒ දෙක අතර තිබෙන බන්ධනය. තවත් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලා අමතලා ප්‍රකාශ කරනවා මානිනී මම නුඹලාට දෙකක් කියනවා මේ දෙකක් කියනවා කියලා කිව්වහම නොයෙකුත් විදිහේ දේවල් හිතන්න පුළුවන්. නමුත් මෙතනත් මේ විදිහට බුදු පියාණන් වහන්සේ මේ දේශනා ඉදිරිපත් කරනවා. මහනි මන් උඩල් දෙකක් කියනවා. මොකද්ද දෙක? ඇසයි රූපයයි කනයි ශබ්දයයි නැහැයි ගන්ධ සුවඳයි දිවයි රසයි කයයි ස්පර්ශයයි මනසයි සිතිවිලි. එහෙම කියලා නවත්තන්නේ මහණෙනි ඔය දෙක ඇර වෙන දෙකක් ඇතේ කියලා යම් කිසි කෙනෙක් ලෝකේ කියනවනම් ඒ කෙනාගේ ඒ කතාව එහිම් පිටිම නිෂ්ඵල කතාවක්. ඒකට සාධක දක්වන්නත් ඒකට බෑ. එයින් පෙන්눔 කරන්නේ බුදු පියාණන් වහන්සේ නියම දෙක මෙච්චරයි. මුළු මහත් දෙකක් හැටියට ද්වේතාවක් කියලා ගත්තොත් දෙකක් කියලා ගත්තොත් ඔන්න ඔය දෙගිඩිය ඔය දෙකකට බෙදීම. ඇස රූපයෙන් වෙන් කරගත්තා. කන ශබ්දයෙන් වෙන් කරගත්තා. ඒ වගේම නැහැය ගඳ සුවඳින් වෙන් කරගත්තා. ඒ එක එකක් දේවල් හැටියට ගත්තා. ඔන්න ඔය දේවල් කියන හැඟීම දැන් මේ කියන ටික මේ පින්නතුන්ගේ ඉගෙනීම් මට්ටම් කොච්චර හෝ ඒවා අර අර්ථියාපු දස සංයෝජන කතාව සමහර විට ඔය පොතපත කියවපු අයට තේරෙන්න පුළුවන්. නමුත් මේ කතාව මේ හැම කෙනාම අර කියාපු ආයතන වල කළමනාකරණය කරන අයනේ. එතකොට ඒක අර නොකලමනාකරණය අතහැරලා කලමනාකරණය කරන්න නම් මෙන්න මේ අවබෝධය ඒ ප්‍රත්‍යක්ෂ කරගන්න බලන්න. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ යම්තා කාලයක් අපි අසත් රූපියත්යෙන් කරගන්නවා නම් කනත් ශබ්දයක්යෙන් කරගන්නවා නම් ඒ තාක් අර බන්ධනය ඒ තාක් ඒ අර ගැටීමක් පිළිබඳ අදහසක් තියෙනවා. ඉතින් ඒකයි අර දෙකක් කියලා කිව්වේ. ලෝකයේ තියෙන්නේ දෙකක් කියලා කියනනම් ඔන්න ඔය පිළියේ දෙකට බෙදීමක් තියෙනවා. ඉතින් ඒ බෙදීම තුල තමයි දැන් අපි කිව්ව අර වේලිච්ච ගස් දෙකක් ලැබුගින්නක් ඇති වෙන්නේ. මේ වේලිච්ච ගස් දෙකක් ගැටීමේ. ගැටිලා ගැටිලා ගැටිලා ගැටිලා යම් අවස්ථාවක බින්නක් පහළ වෙනවා. ඒ විදිහටමයි බුදු පියාණන් වහන්සේ මේ විඥාණය කියන එක ගැන ප්‍රකාශ කරලා තියෙන්නේ. නිකම්ම විඥානයක් කියලා දෙයක් නැත. විඥානය කියලා අමුතුවෙන් වෙන වෙනම දෙයක් නැත. එක්කෝ ඒක චක්කු විඥානය වෙන්න ඕන. ඇස පිළිබඳ විඥානය වෙන්න ඕන. එහෙම නැත්නම් සෝත විඥානය කියලා කියන කන පිළිබඳ විඥානය වෙන්න ඕන. එහෙම නැත්නම් ඝාන විඥානය කියලා කියන නැහැ පිළිබඳ විඥානය වෙන්න ඕන. එහෙම නැත්නම් දිව පිළිබඳ විඥානය වෙන්න ඕන. දිවහා විඥානය. කාය විඥානය කියලා කියන්නේ කය පිළිබඳ විඥානය. එහෙම නැත්නම් මනෝ විඥානය වෙන්න ඕන. ওই විදිහේ විඥාන හයක් තියෙනවා. නිකං විඥානය කියලා එකක් නැහැ. ඒකත් එක් අවස්ථාවක උපමාවකින් දක්වනවා. දැන් නිකං ගින්නක් කියලා නෑනේ. එක්කෝ එකට අපි කඩදාසි ගින්නක් කියන්න පුළුවන්. දර ගින්නක් කියන්න පුළුවන්. ඒ විදිහට ඒ යම් යම් උපාදානයක් ඒකට ඉන්ධනයක් ආශ්‍රයෙන් ගින්නක් ඇති වෙනවා ඒකට ඒ නම ව්‍යවහාර වෙනවා නිකන් ගින්නක් කියලා දෙයක් ලෝකේ නැහැ ගිනි කූර වුණත් ගත්තට පස්සේ ගිනි කූරු ගින්නක් කියලා ඊළඟට ගන්න වෙනවා ඔන්න විදිහේ தත්වයක් තියෙනවා ඉතින් ඒ විඥානය කියලා කියන්නේ අන්න ඒ විදිහට ඒ ලෝකයා තුල තියෙන ඔන්නෝම ස්වභාවයක් වෙන් කර ගැනීම. ඒ වෙන් කර ගැනීම තුලින් තමයි ඔන්න ඊළඟට ගැටීම තියෙන්නේ. ඉතින් යම් අවස්ථාවක තේරෙනවා නම් අර මේ දෙක මේ ගස් දෙක ගැටිලා ගිනිගත්තට පස්සේ ගස් දෙකක් කිච්චිලා ඉවරයි. ඊනාට ඒකට අහුවෙන අහුවෙන දෙයක් ඉදිරියට යන්නේ පුලුස්ස පුලුස්ස. ඒ හැම එකක්ම පුලුස්ස පුලුස්ස යන ඊනාට තනිකර ගිනි ජාලාවක් හොඳ හොඳ ලස්සන මල් ගස් තියෙන්නේ නැති ඇති හොඳ පළතුරු තියෙන්නේ නැති අර කැලේ. නමුත් ඒ ඔක්කොම අන්තිමට දර. ගින්න ඉදිරියට ඒ ඔක්කොම දර. ඒ වගේ දව දව දව දව යන ඕක දැකලා වෙන්න ඕන අර සංඝයා වහන්සේ ඊනාට කල්පනාව වැටුනේ. මේ ගින්නෙන් මේ වගේම තමයි මේ විදර්ශනා ඥානය කියන එකයි. අහුවෙන අහුවෙන ඔක්කොම සංස්කාර පුලුස පුලුස යනවා. අහුවෙන අහුවෙන දේවල් ඉදිරියට පුලුස පුලුස යනවා. පුලුසන්නේ මොකකින්ද? අන්න අර අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව තුලින් ඒක හරි ප්‍රබලයි. ඒ මේ හැම එකක්ම අනිත්‍ය අනිත්‍යයි කියන අපි ඒක හොඳට හිතට කාලා දින අවස්ථාවේ ඔන්න අර දෙකක් කියලා ගන්න නැතුව මෙතන හිම්පිටිම ගිනි ගොඩක් අර අර කවිය කියවනා වගේ දර ඇස ගිනි අවුරුණු කලනි බඳේ ගිනි මිස දරයයි යන්නම නොවේදී එම ලෙස එක්කොට වදහළ මුනිදී දුක මේක අනිකර දුකක් හැටියට තේරෙනවා. එතකොට වෙන් කරලා ගන්න තාක් අර දෙක ඊළඟට ඒකේ ප්‍රියමනාප ආදී වශයෙන් බෙදලා නොයෙකුත් විදියට ඇලුම් හෝ ගැටුම් ඇති කරගන්න. එහිම ප්‍රතිඵලයක් තමයි දීර්ඝ කාලයක් සංසාරේ. ඒ නිසා ඇති කරගන්න කුසල් හෝ අකුසල් වේවා, පින් හෝ පව් හෝ වේවා. ඒවා තුලින් ලෝකමවමවා මේ සත්‍ය අනන්ත කාලයක් සංසාරේ යනවා. අර සංයෝජන පහෙන් අර මුල් පහ දක්වන්නේ ඕරම් භාග්‍ය සංයෝජන කියලා. පහලට අදින බලවේග ඔක්කොම අපාය වලට ඒ විදිහේ පහත් භව වලට අදින සංයෝජන ගොඩකුත් තියෙනවා. ඉහළට බ්‍රහ්ම ලෝක වලට අදින විදිහේ මේ නූල් සූත්‍රෙකුත් තියෙනවා. ඉතින් මේවට ඇදී ඇදී සංසාරයේ දීර්ඝ කාලයක් සත්‍යයක් ගත කරන බුදු පියාණන් වහන්සේ මෙන්න මේ ගින්න පිළිබඳ දර්ශනය දුකයි. ඒකට මේ ගින්න පිළිබඳ දර්ශනය සාමාන්‍ය ලෝකයා ඒක තුල බය වෙලා දැන් අර ලැබු ගින්නෙන් ඒ බේරිලා හිටිය බේරුණායි කියලා ඒ වික්ෂුන් වහන්සේ එතනින් සතුටුුනේ නෑ දැන් මම අර ගල උඩට නැගලා දැන් මම ලැබු ගින්නෙන් බේරුණා කියලා එතනින් සතුටුුනේ තමන් ආය වැඩේ කල්පනා කරා මේක තුලින් ප්‍රයෝජනය ගත්තා අර දර්ශනය විදර්ශනාවක් බවට හරවගත්තා දැන් මේ ගින්න අහුවෙන අහුවෙන දෙයක් දව දව යන්න වගේ තමයි විදර්ශනා ඥානය ඒකට අහුවෙන අහුවෙන හැම සංස්කාර කොටසක්ම දකින්නවා අනිත්‍යයි වෙනස් වෙන සුළුයි සැලෙන සුළුයි අන්‍යාකාරයකටපත් වෙන සුළුයි කියන ඒ ආභෝධයේ ගැඹුරට යන්න යන්න අන්න අර ගැම්ම නැති වෙනවා අර ගැම්ම නැති වෙන බන්ධනය නැති වෙනවා ඉතින් මෙන්න මේ අවබෝධයට උපකාර වෙන භාවනා මාර්ගය මොකක්ද එතනයි ඊළඟට ප්‍රශ්නය තියෙන්නේ විවිධ භාවනා මාර්ගත් තියෙනවා ඇතම් කෙනෙක් කල්පනා කරනවා දැන් මේ හිත යන යන හැටියට අපි බලාගෙන හිටියාම අපිට මේ හිතේ தත්ත්වය අවබෝධ කරගන්න පුළුවන් කියලා. හිත දුවන හැටි හිත ඔහේ දුවන්න අරිනවා. දුවන්න ඇරලා ඒක කවදා හරි අපට අවබෝධයයි කියලා. ඒක හරි ක්‍රමේ නෙවෙයි. ඒකටත් අදිම උපමා බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන තාම වටිනා උපමාවක්. අත් වශයෙන් ඒක බොහොම හිතන්න හිතන්න ගැඹුරුයි ඒක. බුදු පියාණන් වහන්සේ උපමාවක් දෙනවා මෙහෙම මහණෙනි. අදිම උපමාවක් ඒක දෙන්නේ. ඔන්න යම් කෙනෙක් යම් මිනිසෙක් නයික් බඳිනවා දැඩිව රැහැනකින් ඊළඟට කිඹුලෙකුත් බඳිනවා ඒ වගේ ඊළඟට පක්ෂියෙකුත් ඒ වගේම රැහැනකින් බඳිනවා බල්ලෙකුත් ඒ වගේ රැහැනකින් බඳිනවා හිවලෙකුත් ඒ වගේ රැහැනකින් බඳිනවා ඊළඟට වඳුරෙකුත් අර වගේම රැහැනකින් බැඳලා ඒ හය දෙනාම අර රැහැන් හය එකතු කරලා ගැටයක් ගහනවා මැදි ගැටයක් ගහලා ඔහි අතාරිනවා අතාරියට පස්සේ මොකද්ද වෙන්නේ අර හය දෙනා හය පැත්තකට අදිනවා නයා හුඹහට අදිනවා. කිඹුලා වතුරට අදිනවා. ඊළඟට පක්ෂියා අහසට අදිනවා. බල්ලා ගමට අදිනවා. හිවලා සුහුණට අමු සුහුණට අදිනවා. ඊළඟට වඳුරා ගැලයට අදිනවා. හය පැත්තකට අදිනවා. දැන් මේ රැහන් හයෙන් බැඳලා ඉන්න සත්තු ටික ටික හිතා ගන්න. මේ හය දෙන ආදීන. ඊළාට බුදු පියාණන් වහන්සේ කියන ඔහොම ඇදලා වෙහෙස වෙහෙස වෙලා එක එක පැත්තට ඉතින් ඇදී ඇදී යනවා ඇති. කොහොම වෙහෙස වුණාට පස්සේ යම් සතෙක් ඔය හය දෙනාගේ යම් සතෙක් වඩා ශක්තිමත් නම් ඒ සතාට අනුව අර ඔක්කොම ටික ඇදිලා යනවා. අපි හිතමු කිඹුලාගේ ශක්තියට අර ඔක්කොම යට වුණා කියලා. ඔන්න කිඹුලා ඊළාට අර ඔක්කොම වතුරට ඇදගෙන යනවා. මේ උපමාවක් මේ දෙන්නේ. ඉතින් ඊළඟට අන්න ඒ වගේ තමයි දැන් එතන කියන්නේ ඒ සත්වයන් හය දෙනාට අයිති වෙනම ගොදුරු විශ ගෝචර විශය කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ගොදුරු බිම් වෙනයි ණයාගේ ගොදුරු බිම් හොයවා ඒගොල්ලන්ගේ වාසස්ථාන වෙනයි ඒක නිසා ඒ පැති වලට අදිනවා මේ දීප උපමා මොකක්ද මේ මේ කියාපු අර ආයතන හය ගැනයි මේ කියන්නේ ඇසයි ඇස කන නාසය දිව කය මන ඒකට උපමා හැටියට මේ දෙන්නේ ඉතින් ඔන්න ඔය උපමා එතන ඉවර වෙන්නේ නැහැ එහෙම ඇදගෙන ගියාම ওই తත්වය ඇති වෙන්නේ. ඊළඟට කියනවා යම්කිසි කෙනෙක් ඒක තුලින් වෙන ඒකේ අවසානය දක්වන්නේ ඒක කොටිම කියතොත් ඉන්ද්‍රිය අසංවරයේ ඉන්ද්‍රිය සංවරයේ වෙනස දක්වීමටයි මේ පෙන්වු කරන්නේ. ඉන්ද්‍රිය අසංවරය පිළිබඳව තමයි අන්න අර කියාපු උපමාව. ඔහේ යන්න ඇරියොත් මැදින් කැටයක් ගහලා මේ හැම බැඳලා ඔන්න ඔහේ යන්න ඇරියොත් අන්තිමට ඇදලා ඇදලා ඊ අතට මෙ අතට දැලා එක්කෙනෙක් කවුරු හරි දිනනවා. එයාට ඔස්සේ ඇදිලා යනවා. අර හිත දිහා බලන් හිටියොත් වෙන්නේ ඔන්න ඕකයි. එතන ඊළඟ බුදු පියාණන් වහන්සේ කියන්නේ අන්න කායගත සතිය නොවැඩූ කෙනාගේ தත්ත්වයයි යන දක්වන්නේ. කායගත සතිය යම් කෙනෙක් නොවැඩුවා නම් ඒ තැනත්තාගේ අර ආයතන හයේ ක්‍රියාකාරීත්වයයි අර කියාපු උපමාවෙන් දක්වන්නේ. ඔන්න ඊළඟට දක්වනවා කායගත සතිය වැඩූ කෙනා ඒ තුලින් ඇති කරගන්න සංවරය පිළිබඳ උපමාව. ඒ තරමක් දුරට අර උපමාවම තමයි ගෙනියන්නේ. යම් කිසි කෙනෙක් අර වගේම නායක ග්‍රහණයෙන් බඳිනවා කිඹුලෙක් පක්ෂියෙක් බල්ලෙක් කිවලෙක් ඊළඟට වඳුරේ ඔය හය දෙනා රෑන් වලින් බැඳලා මැදින් ගැටයක් ගහනවා වෙනුවට මොකද්ද කරන්නේ හොඳට හයි ඇති කණුවක බඳිනවා හොඳ හයි ඇති කණුවක බඳිනවා ඉතින් අර හය දෙනා අදිනවා අදිනවා අදිනවා වහන්සේ වෙනකන් අදිනවා ඇදලා ඉවරලා මොකද්ද කරන්නේ හය දෙනාම ඇවිල්ලා ලගිනවා කණුවට පියේ කියලා තැන් ලස්සන වචන කීපයක් දක්වනවා ඒ පිටේ කියන්නේ කණුවට ඇවිල්ලා හේතු වෙලා ඒ ළඟ ලගිනවා ඒ හය දෙනා මහන්සි වෙලා ඔන්න වෙනස හිතා ගන්න එතකොට එතන කියන්නේ යන්න ඉන්ද්‍රිය සංවරය ඊළඟට බුදු පියාණන් වහන්සේ දක්වනවා ওই දෙවෙනි උපමාව අනුව තමයි කායගත සතිය වැඩි පුද්ගලයාගේ தත්ත්වය ඒකයි අර ඉන්ද්‍රිය කොයි පැත්තට ඇද්දත් අන්තිමට ඇවිල්ලා කමටහන් කණුවට ළඟට ඇවිල්ලා නවතිනවා අන්න ඒකයි පින්නතුනි දැන් ඔය ඇතම් කෙනෙක් අර කියාපු විදිහට හිත යන්නේ ඇරලා ඔහි එනේන හිතවිලි වලට ඉඩ දීලා මේක කවදා හරි අපට අවබෝධයක් වෙයි කියලා හිතා ගන්න ඒ පිළිවෙල තමයි මුලදී කිව්වේ. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ කායගත අසති නම් ඉදිරිපත් කරන්නේ කොටින්ම කියතොත් කායගත සතියට අසු වෙන භාවනා රාශියක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි දෙතිස් ගුණක කොටස ගැන කියනවා. ඒ එන්න සමහර තැන්වල ඒ කායගත සතියට ඇතුල් කරන්න පුළුවන් කයේ ස්වභාවය දැකින අසුතුබාදී කොයිවත්. ඉතින් කොයිවත් කුමක් හෝ ඒවා යම්කිසි ස්ථාවරයක් තියෙනවා. නොතන වෙනස හිතා ගන්න තියෙනවා. යම්කිසි ස්ථාවරයක් තියෙන්න ඕන මේ විසිරෙන සිත ඉන්ද්‍රිය හය ආශ්‍රයෙන් විසිරෙන බලන හිත රඳවා ගන්න යම්කිසි කමටහනක් අවශ්‍යයි. කමටහන කියන වචනය පවා අපි දැන් ඒක මේ කාලේ පැරණි වචන වල අර්ථය ඒ තරම් නොතේරෙන නිසා අපි ඒක කාලානුරූපව ඇතම් අවස්ථාවල සිංහල කරලා දක්වලා තියෙනවා. කර්ම කියන්නේ වැඩ නම්, ඨාන කියන්නේ තැන නම්, තැන හෝ පොළේ කියලා කියමු. එතකොට අමඨාන කියලා කියන්නේ සම්මඨාන කියලා කියන්නේ වැඩ පොළ. ආධ්‍යාත්මික වැඩ පොළ. වැඩ පොළක් වැඩක් රස්සාවක් නැති කෙනා අයාලේ යන පුද්ගලයෙක්නේ ඒ වෙනුවට වැඩපොළ තියෙන කෙනා වැඩපොළ ගැනනේ හිතන්නේ වැඩපොළටනේ හිත යොදන්නේ වැඩපොළටනේ යන්නේ අන්න ඒ වගේ එතකොට අපේ නිවන් සඳහා වැඩ කරන යෝගාවචරයට අයිති වැඩපොළ තමයි කර්මස්ථාන කායගත ඒකට කායගත සතිය වැඩි කෙනාට අන්න අර කියපු ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්න පුළුවන් බව මෙතන බුදු පියාණන් වහන්සේ මේ සංකීර්ණ උපමාවෙන් දක්වන්නේ. සංකීර්ණ කියලා කිව්වේ ඒකේ අර්ථය ගැඹුරු නිසායි. නමුත් බැලුවාම සරලයි. සතුන් හය දෙනාගේ උපමාවෙන් දක්වන්නේ ඇස කන නාසය දිව කය මන අපි දැන් පංචේන්ද්‍රිය ගැනනේ බොහෝ දෙනා කතා කරන්නේ සමහරු පහ පහකට පමණක් සීමා කරලා මේ දීසි කරගන්න බලනවා මේ සංසාරයෙන් විමුක්තිය සඳහා මේ අපිට අපි සාමාන්‍ය ලෝකයා දැන් සම් රටවල් වල ඉන්ද්‍රිය කියලා ගන්න මේ පංචේන්ද්‍රිය ඉන්ද්‍රිය පහයි බෞද්ධ දර්ශනයේ තියෙන විශේෂත්වය තමයි ඉන්ද්‍රිය හයක් ගැන කතා පහක් නෙවෙයි හයක් ඒකට මනස අතහරින්න බෑ මනස තුල තමයි ඔක්කොම තැම්පත් වෙලා තියෙන්නේ. කොයිතරම්ද කියලා එතෙන්දි යම් කිසි අවස්ථාවක බුදු පියාණන් වහන්සේ උපමාවක් දෙනවා. ඇතැම් තැනක ඒකට ගැළපෙන අන්දමින් උපමාවක් දෙනවා. මේ ඇස කන නාසය දිව කය කියන ඒ ඉන්ද්‍රිය පහ ඒ ඒවාට අනුරූප වූ ගොදුරු අනුභව කරනවා. ඇස රූප අනුභව කරනවා. කන ශබ්ද අනුභව කරනවා. ඇස ශබ්ද අනුභව කරන්නේ නැහනේ. එකකට එකක් අදාළ ආවේනික ගොදුරු බිම් තියෙනවා. නැහැය ගඳ සුවඳ අනුභව කරනවා. නමුත් ඒ ඔක්කොම අනුභව කරපු ඒවා ගෙනල්ලා තැම්පත් කරන්නේ මැදින් සිටින් තියෙන මන ඉන්ද්‍රියයි. මනසට ඔක්කොම එකතු වෙලා එනවා. එතකොට අනන්ත කාලයක් අපි මේ සංසාරේ ගත කළා නම් ඒ හැම එකකම ඒවා තන්පත් ඒවා ඒ සංඥාවල් සියුම් සංඥාවල් ආසව අනුසය ආදී නිකුත් සියුම් වචන වලින් දක්වන ඒ ටික අපේ මේ විඥාණය තුල ගැබ් වෙලා තියෙනවා අපේ සිත තුල ගැබ් වෙලා තියෙනවා මනස තුල ගැබ් වෙලා තියෙනවා ඉතින් අන්න ඒක ඊටාත්ම සියුම් බන්ධනය මනසයි ධර්මයයි හිතයි හිතවිල්ලයි අතර පෙරලෙනවා එතකොට ඉන්ද්‍රිය වශයෙන් බලනකොට ආයතන වශයෙන් බලනකොට හයක් තියෙනවා මෙතන බෞද්ධ දර්ශනයට අනුව. ඒක නිසා පහට විතරක් සීමා කළ මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඇතම් කෙනෙක් මේ මේ ලෝකයේ තියෙන ඒ පහ විතරක් පහෙන් බේර ගන්න බලනවා. එහෙම ලේසි නෑ මේක. සියුම් එක තමයි මේ මනසේ අනන්ත කාලයක් තිස්සේ අනිත් පහෙන් ලබාගත්තු දේවල්. ඒ ගොදුරු අනුභව කරලා ඇවිල්ලා ඒවයින් ලබාගත්තු සංඥා මට්ටම් ඔක්කොම අනුශය ආදී ඇවිල්ලා සිතේ තැන්පත් වෙලා තියෙනවා. මනස ඒ අතින් ඉතාමත්ම සියුම්. ඒක තමයි ඒක මනස හැම එකකටම මූලය කියලා කියන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා. අවසාන වශයෙන් ඒ අර මනසත් සිටිවිල්ල අතර පුදුම පෙරලියක් තියෙනවා. ඉතින් මේ හැම එකක්ම අවබෝධ කරගන්න නම් අන්න අර අනිත්‍ය සංඥාව මෙතෙන්ට ගෙනින්න ඕනේ. ඒක අවබෝධ කරගන්නේ මේ ශරීරයේ අර කියාපු විදියට රූපයත් අසත් රූපයත් කනත් ශබ්දයත් හැම එකකම මෙතෙක්ගත්තු නිත්‍ය සංඥාව වෙනුවට අනිත්‍ය සංඥාව වැඩෙන හැටියට තමන්ගේ මානසිකාර්යයම කරන්න අර නොකලමනා කර්ණය තුලින් තමයි අසංවරයේ නියම කලවනාකරණය කරනවා නම් මේ ආයතන පිළිබඳ එතකොට සමක්‍රමයෙන් අර විදර්ශනා ඥාන පවා මතු කර ගන්න පුළුවන්. දැන් විදර්ශනා ඥාන ආදිය ගැන කියනකොට නැත්නම් මේ කින්නේ කින්න කින්න අහලත් ඇති. මේ අනිත්‍යතාව කියන එක ඊට වඩා සවිස්තරව කියනවා නම් එතන තියෙන්නේ ඇතිවීමයි නැතිවීමයි. උදයබ්බය කියලා කියනවා. ඇතිවීම නැතිවීම රාශියක්. මුළු මහත් ලෝකෙම තියෙන ඇතිවීම නැතිවීම ටිකක් විතරයි. ඒක පේන්නේ නෑ අර ඝන සංඥාවේ ඝන සංඥාව කියලා කියන්නේ මේක නිත්‍ය සංඥාව. නිත්‍ය හැම දෙයක්ම නිත්‍යයි කියලා කියන හැඟීම අනුව ලෝකයේ දිහා බලන අවිද්‍යාවෙන් වැසුණු මුලා වූ පුද්ගලයාට මේ හැම එකක්ම තියෙනවා කියලා හැඟීම තියෙනවා. මේ ශරීරේ කුඩුවක් තියෙනවා කියන රූපය තියෙනවා, ශබ්දය තියෙනවා. ඒ විදිහ හැඟීමක් තියෙනවා. නමුත් අර ගැඹුරින් සතියත් සම්පජාන්‍ය යොදලා සමාධිමත් මේ ඒ එක එකක් ගැන මෙනෙහි කිරීම තුලින් යම් අවස්ථාවක අවබෝධ වෙනවා මෙතන තියෙන චලන රාශියක් අර චලන චිත්‍රය ගැන කිව්වා වගේ චලන රාශියක් සියුම් චලන රාශියක් ඒක තැනකවත් මේක නිත්‍ය හැටියට ගන්න දෙයක් නැහැ මේ පැත්තේ තියෙන ඇතුළත තියෙන චලන රාශිය පිටත තියෙන චලන රාශිය අපේ අවිද්‍යාව නිසා ඒවා වෙන් කරගන්නේ ඇසෙයි කියලා රූපෙයි කියලා ඒ හැම එකක්ම මොහොතක් පාසා වෙනස් වෙනවා බුදු පියාණන් වහන්සේ නිර්විවාදීන උපමා දෙන්නෙත් ඒකයි ඒ හැම එකක්ම මොහොතක් පාසා වෙනස් වෙනවා. නමුත් අවිද්‍යාව නිසා ලෝක සත්‍ය දීර්ඝ කාලයක් බඳුන අවිද්‍යාව නිසා මේ හැම එකක්ම ධන සංඥාවෙන් දැඩිව ගන්නවා. ඒක තුලින් අන්න ඊළඟට තමයි ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අර විදිහට ගැටිලා ගිනි ගන්න පටන් ගන්නවා. ඉතින් අවබෝධය එනකොට අන්න යම් කිසි ආකාරයකින් තේරෙනවා. මෙතන තනිකර ගිනි ගොඩක් මිසක් වෙන් කරගන්න දෙයක් නැහැ. ඉතින් ඒක කරා යන මාර්ගයයි ඔය කමඨහන කමඨහන කියලා අපි කිව්වේ යම් කිසි චිත තන්පත් කර ගැනීමට. දැන් අර කණුවක් කියලා කිව්වේ දැන් හරකෙක් කණුවක බැඳලා කුඹරක් හිතක් ළඟ ඉන්නකොට හරක කොච්චර ඇද්දත් එහා කුඹරට හිතට ඇදෙන්න බෑනේ. ආයිත් ඇවිල්ලා එතන ලගින. දැන් කමඨහන ගැන දැන් පොත්පත්වල තියෙන්නේ ඒකයි කමඨහන කියන එක නිකණුව හැටියට දැන් දක්වනවා. ඒ කණුව උපකාර වෙනවා සාවරයක් වශයෙන් අර දුවන හිත මෙල්ල කරගන්න. දැන් කුළුගොනෙක් දුවනකොට ඒ රෑනේ එල්ලුනොත් කිසි ගැම්මක් නැතුව ඒ තැනැත්තාට මහා විපත්තියකටපත් වෙන්න සිද්ධ වෙනවා. යම් කිසි ගැම්මක් අවශ්‍යයි. අන්නේ ගැම්ම ගැන තමයි අර සමාධිය. සිත සමාධිමත් කරගන්න උත්සාහයක් කරන්න ඕනේ. ඒකට උපකාර වෙනවා යම් කිසි කමටහන. අර කයෙහි යම් කිසි කොටසක් කෙස්ලොම් නියදත් ආදී යම් කිසි කොටසක් කොේවා එහෙම නැත්නම් අසුබ ඔය ඉදුමුණු ආදී ශරීරය පිළිබඳ යම් කිසි දෙයක් කොේවා කමටහනක් කර්මස්ථානයක් හැටියට ඒකට සිත ගේන්න බලන්න ඕන දුවන හැම වෙලාවකම. එතකොට යන්න අර කියාපු දෙවෙනි උපමාවේ කිව්ව ආකාරයට අර හය දෙනා ඒ අතර දුවන මේ අතර දුවන දුවල දුවලා වෙහෙඳ වෙලා අන්තිමට කොහොම හරි කණුව මුලටම ඇවිල්ලා läගලා තැම්පත් වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ යන්න අර නිකන් ගැටයක් ගහලා ඇතෑරියොත් ඒ අතර මේ අතර දුවලා ඒ ශක්තිමත් කෙනා ඇහැ ශක්තිමත් නම් අන්තිමට ඒකට ඇදිලා යනවා. ඒ පෙළඹුම් රාශියක් තියෙද්දි යම්කිසි කෙනෙක් තමන්ගේ චරිතානුකූලව යම්කිසි පෙළඹීමකට යට වෙලා අන්තිමට තමන්ගේ බණ භාවනාවත් විනාශ කරගන්නවා. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන ඔන්න මේකයි ක්‍රමේ සමාධිය සඳහා යම්කිසි කර්මස්ථානයක් අවශ්‍යයි. එතකොට මේ ප්‍රායෝගික වශයෙන් මෙන්න මේ අපි දැන් ඉදිරිපත් කළ කාරණා තුලින් අපි තේරුම් ගන්න ඕනේ බුදු පියාණන් වහන්සේගේ දර්ශනයට අනුව මෙතන නිත්‍ය කිසිවක් නැහැ. නිත්‍ය හැටියට ගත යුතු දෙයක් නැහැ. නිත්‍ය සංඥාව ලෝකයා තුල තියෙන අර අවිද්‍යාව නිසායි මහා භයානක අන්දමින් ලෝකයේ මේකා කාලයක් මේ ඉන්ද්‍රියන්ගේ සීමා සහිත ක්‍රියාකාරීත්වය නිසා ලෝකයා මේ විදිහට දෙකක් හැටියට වෙන් කරගෙන තියෙනවා. නමුත් මෙතන හැම පැත්තෙම බලනකොට ඇතුළතින් බැලුවත් තියෙන ධාතු හතරක්. බුදු පියාණන් වහන්සේ පමණක් මේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ දක්වනවා මේ ඇතුලේ තියෙන්නේ පඨවි ධාතුව ඇහැ කන නාසය ආදී දේවල් වල තියෙනෙත් ඒ පඨවි ධාතුව. බාහිර රූපේ තියෙනෙත් පඨවි ධාතුව. ඒ වගේ මේකේ තියෙනෙත් ආපෝ ධාතුව. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් නිර්මිත එකක් තමයි මේ ශරීරය කියන්නේ. ඒ වගේම බාහිරව තියෙනෙත් ඒ හතරයි. නමුත් මේක තුලින් අරගත්තු අවිද්‍යාව නිසා ඒ තණ්හාව නිසා ඒක තමයි සංහා උපාදාන කියලා. සංහාව නිසා කරතු ගැම්මයි මෙතන තියෙන්නේ. සංහාව නිසා අනන්ත කාලයක් මේ සංසාරයේ ඇති කරගත්තු තෘෂ්ණාව, වේගය නිසා සත්‍ය යම්කිසි ගැම්මක් ගන්නවා මේ ආධ්‍යාත්මික වශයෙන් ඇතුළත තියෙන මේ ශාරීරිය පිළිබඳව. දැඩිව ගත්තේ ඒකයි. මේ ශරීරය ජීවත් කරගන්න තමයි මේ හැම එකක්ම අපි උපකාර ගන්නද කරගන්නේ. දැන් තිරිසන් සත්තුන්ගේ ජීවිතය ගැන බලනකොට හැම සතාම ගොදුරු සොයාගෙන යනවා. ඒ ගොදුර පණ පිටින් හරි ඇතුළට යනවා ශරීරය ඇතුළට. දැන් මේක ඉතින් තිරිසන්සතුන් පමණක් නෙවෙයි මිනිසෙන් කියනත් ඒක සමානයි කියලා කියන්න පුළුවන් ඔය. පණ පිටින්ම වුණත් ඇතුළට දාගන්නවා. මොකද අර මේ උපාදින්න කියලා දැඩිව ගත්තු මෙන්න මේ ශරීරයට තියෙන ඇල්ම නිසා. මේකයි අපි දීර්ඝ කාලයක් සංසාරයට ගෙන යන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ කියන්නේ ඕකයි කඩා ගන්න තියෙන්නේ. තණ්හාවෙන් ගත්තු මේ ගැම්ම ඒ ගැම්මේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපිට මේ එක් එක් භවයක් ලැබෙන්නේ. අපේ හිතවිල්ල තුලින් භවයක් මවනවා කියන්නේ ඕකයි. එතකොට අපි යම් තාක් අපි මේ සංසාරේ තණ්හාව අර දැන් අපි දුක්ඛ සත්‍ය ගැන කිව්වා උපමා කළා සමිකර ගින්නක් කියලා. ඒක යට තියෙන තණ්හාව බව අපිට එතකොට පැහැදිලි වෙනවා. තණ්හාවටම තමයි අර චන්ද රාග කියලා කිව්වේ. කැමැත්ත අනුව ගිය ඇල්ම. ඒක ඒක වෙන වචනකින් කියන තණ්හාව. ඒකට ඒ තණ්හාව ඇති තාක් අර දැඩි ගල්මක් උපාදානයක් නිසා අර ධාතු හතරක යම්කිසි කොටසක් ලෝක සත්‍යය දැඩිව ගන්නවා. දැන් අපිට අපේ මනුෂ්‍ය ශරීරය ලොකු දෙයක් හැටියට සලකාගෙන මේකට නොයෙකුත් විදිහේ වාස්තු කරගෙන ප්‍රතිසංස්කරණය කරගෙන කෑලි පුරුද්දගෙන මේක දීර්ඝ කාලයක් ජීවත් කරගන්න බලන නොමැරි සබා ගන්න බලනවා. ඒ වගේම තමයි අනිත් සත්‍යයත්. ඒ තමන්ගේ දැඩිවගත්තු ශරීරය පවත්වා ගැනීම සඳහා අනිත් අය ගොදුරු කරගන්නවා. නමුත් ඒ තුලින් ඇති කරගෙන චිත්ත වේග රාශිය නිසා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තව තව භවම වෙනවා. ඕකයි සංසාර තත්ත්වය. ඉතින් මෙන්න මේ භයානක තත්ත්වයෙන් අත් මිදින තියෙන එකම ක්‍රමේ නම් අන්න අර ගින්නට උපකාර වුණු ගස් දෙක විදර්ශනා ඥාණයෙන්ම දවල දාන එකයි. අර ගස් දෙක ගැටීම නිසානේ මේ ඔක්කොම වුනේ. ඒක ගැටුනේ නිත්‍ය සංඥාව ගැනීම නිසායි. ඒකට කියනවා විදර්ශනා මේ ව්‍යවහාර වෙන්නේ ඝන සංඥාව කියලා. ඝන සංඥාවයි ඊළඟට යෝගාවචරය ඇතුළේ තිබිය යුතු රාශි සංඥාව. ඝන සංඥාව කියලා කියන්නේ අර තණ්හා ලාටුවෙන් అలවලා මඩ ගොඩක් ගුලියක් හදලා ගන්නවා වගේ එකක් හැටියට කියන්නේ. රාශි සංඥාව කියලා කියන්නේ අපි හිතමු දැන් කාන්තාරයක එමන මඩ ගොඩකින් අපිට පුළුවන් අතට මඩ ගුලියක් අරගෙන බෝලයක් වගේ හදන්න. නමුත් කාන්තාරේ නම් කාන්තාරේ වැල්ල හොඳටම වෙල්ල වෙල්ල තියෙනවනම් අර අතීත පොත්වල තියෙනවා අතින්ගත් වැලි මිට නොසිටිනේ කියලා. වැලි පිටක් ගත්තට ඒක හිටින්නේ නැහැ. ඔහේ ගලාගෙන යනවා. මොකද අන්න රාශිය එතන සමූහයක් හැටියට තියෙනවා. ඉතින් අපි ලෝකයේ අර සංහාව නිසා අපි එක හැම එකක්ම අර විදිහට ගුලි කරලා එකක් හැටියට ඝන හැටියට ගන්න. ඔන්න ඕකයි ඝන සංඥාව කියන්නේ. රාශි සංඥාව කියන්නේ විදර්ශනයකට වැටෙන්න පටන් ගන්නවා. බලන්න බලන්න හැම දෙයක්ම සියුම් මන්දනේ. පැදුරක් කියන්නේ මේ අපි එකක් කියලා ගන්නවා. ඒක රටාවේ හිත බැඳෙනවා. නමුත් විදර්ශනිකට 아무තු විදිය වැටහීමක් වෙනවා. මෙතන පැදුරක් නෙමෙයි මේ තියෙන්නේ රටාවෙන් මුලා කරලා ගන්න එකක් හැටියට අපි ගන්නවන එකක් මේ රටාව. ඇත්ත වශයෙන්ම මෙතන තියෙන්නේ අන්න අර එක පැත්ත එක මට්ටමකින් බලනවා නම් ඒ අතට මේ අතට දුවන මේ පන් ගොඩක් මේ පන් ගොඩක් විතරයි මෙතන තියෙන්නේ. මේ රාශියක් මේ රාශිය අපි යම් ආකෘතියක් අනුව රටාවක් අනුව හැදුව අවස්ථාවේ අපි මේකට පැදුරේ කියලා ගන්නවා. පැදුරයි කියලා ගන්නව නේද? ඒ පැදුර හොරගම් කළොත් එහෙම ඒක ගැන එහෙම නැත්නම් ඒක නැති වුණාට පස්සේ තණ්හාව, ක්‍රෝධියා පව ඇති කර ගන්නවා. එකක් හැටියට ගැනීම නිසා දැඩිව තණ්හාව ඇති කර ගන්නවා. අර විදර්ශනකට වැටෙන්න පටන් ගන්න මෙතන එකක් නෑ. මෙතන රාශියක්. මේ පැදුර ගැන කිව්වා වගේ තමයි තම තමගේ ඇතුළතත් ඇතුළතත් අර විදිහේ මේ ක්‍රියා වෙන එකක් කියා එතන දක්වනවා. ඒ සංතතිය මේ සමූහයක් හැටියට පෙනීම මේ සමහර විට ඒකට ගන්න අරමුණ එකක් හැටියට පේනවා. ඊළඟට මේ ක්‍රියාවලිය පවා එකක් හැටියට පේනවා. ලෝකයා ඒ හැම එකක්ම එකක් හැටියටයි ගන්නෙ. යනවා එනවා හැම එකක්ම. නමුත් සති සම්පජඤ්ඤානුව සතිය පවත්වන යෝගාවචරයට ක්‍රමක්‍රමයෙන් වැටෙනවා. වෙන එකක් කියා මේ ආස්වාද ප්‍රස්වාසය කියලා අපි මේ දෙකක් හැටියට ගන්න එකේ පවා ආස්වාදය කියලා කියන්නේ එතනත් මහා ක්‍රියාවලියක් එතන. ක්‍රියා දාමයක් එතන තියෙනවා. හුස්ම හුස්ම රැලි ගොඩක් හුස්ම රැලි ගොඩක් උඩට යන්නේ හුස්ම රැලි ගොඩක් පහළට යන්නේ දැන් ඔය මහලු කෙනෙක් ඔය මොකක් හරි බර දෙයක් ඔසවනකොට වේවුල වේවුලනේ යන්නේ එතන අර චලන රාශියක් නේ තියෙන්නේ අන්න ඒ වගේ හිතා ගන්න. එතකොට ඒ වගේ තමයි මේ අපේ ක්‍රියාවලිය තුලත් ඒ විදිහ ඝන සංඥාවක් බලපවත් වෙනවා. මා ගියා මම ආවා ඊළඟට හැම එකක්ම අපි ඒ එකක් හැටියට ගන්නවා. නමුත් අර විදර්ශකයට ක්‍රමක්‍රමයෙන් වැටෙනවා මේ හැම එකක් තුළම තියෙන්නේ ඒවට තමයි සංස්කාර කියලා සකස් කිරීම ගොඩක්. සකස් කිරීම ගොඩක් තියෙන්නේ. දැන් අර චලන චිත්‍රයක් තුනක් තියෙන්නේ අර සකස් කිරීම ගොඩක් තුලින්නේ. ඒක ඒ චලන චිත්‍රයේ දැකලා මුලා වෙන පුද්ගලයාට ඒ අවබෝධයක් නැහැ. මෙතන හොඳ ලස්සන ඒ නලු නිලියන්ගේ ඒ ඒවා තුල අපේ හිත පෙළඹෙනවා. නමුත් අන්තිමට බලනකොට ඒ අර යන්ත්‍රය තුලින් වෙන්නේ යම්කිසි මෝහනයක් ඇති කරනවා චිත්‍ර රාශිය ශීඝ්‍රයෙන් ධාවනය කරලා. අන්න ඝන සංඥාව ගන්නවන එතන අර ක්‍රියාවලිය ඔය විදිහට මේ අපේ ක්‍රියාවන් තුලත් අපට අරමුණු වන දේවල් දේවල් තුලත් අපි ඝන වශයෙන් ගැනීමේ සිතක් තියෙනවා තණ්හාව නිසා තණ්හාව නිසා ආසාව නිසා අපිට මේක එකක් හැටියට පේනවා වැටහෙනවා අර මුවාට අර පොපියන දර්ශනය වතුරයි කියලා ගත්තා වගේ ඒකයි බුදු පියාණන් වහන්සේ මෙහෙම එකක්ම ඇසෙන් දකින සංඥාව හෝ ඒවා කනෙන් ගන්න සංඥාව ශබ්දය සංගීතය මේ අපි සංගීතය කියලා ගන්න එක සමහර විට ඉතාමත්ම මිහිරි සංගීතයක් වෙන්න පුළුවන්. ඕක අර යන්ත්‍රයේ යම් කිසි දෝෂයකින් හරි එහෙම නැත්නම් දැන් අලුත් ක්‍රම තියෙනවා ඒක හිමීට ධාවනය කරනවා නම් ඒ පටියක් අන්තිමට මේ ඉතාමත් ලෝකේ දක්ෂම ගායකයාගේ ඉතාමත්ම ප්‍රියජනක සංගීතය පවා අන්තිමට වැළකීමක් ඇඳීමක් කල්බුදු පියාණන් වහන්සේ සංගීත ගීතයක් ඇඳීමක් කියලා කිව්වා. ඇත්ත වශයෙන් ඇඳීමක් එතන තියෙනවා. ඒ වගේම තමයි නැටීමත් අර නැටීම කියන එක පවා නෘත්‍ය පවා උම්මතු වීමක් උම්මතු වෙලා දඟලනවා වගේ කියලා කියන්නේ. හැම එකක්ම චලන රාශියක් මෙතන තියෙන්නේ. නමුත් අර ඒ දැන දකින්න කෙනා ආගේ ද්වේෂය ඇතිව මෙහෙම බලන කෙනාට මේ එකක් දෙයක් වෙනවා. ඉතින් අර අරක නෘත්‍යයක් කියලා ඒ හිතෙන් මවා ගන්නවා මෙතන. හිත තුල තියෙන ඒ මෝහය නිසායි මේ හැම එකක්ම එකක් හැටියට පෙන්නේ. ඒකට ක්‍රමක්‍රමෙන් අන්නේ අවබෝධය කරා යන එකයි මෙතන බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. යම් අවස්ථාවක අර අනිත්‍ය සංඥාව ගැඹුරට ගියොත් එතන සියල්ලම ඉවරයි. භව භව රාගයත් ඉවරයි, කාම රාගයත් ඉවරයි, භව රාගයත් ඉවරයි, අවිද්‍යාවත් ඉවරයි. ওই විදිහට බුදු පියාණන් වහන්සේ අනිත්‍ය සංඥාවේ වටිනාකම දක්වලා තියෙනවා කියන එක මහා බල සම්පන්නම් කියනවා. මානෙනි මේ අනිත්‍ය සංඥාව ගැඹුරින් වැඩි කෙනාට වැඩි වැඩි අවස්ථාවේදී සියලුම කාම රාගය මුලසුන් කරනවා ඊළඟට භව රාගය අන්තිමට අවිද්‍යාව සම්පූර්ණයෙන්ම විනාශ කරනවා කියලා ඒ විදිහට අනිත්‍ය සංඥාව පිළිබඳ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළේ කියනවා. ඒකට අනිත්‍ය සංඥාවේ ප්‍රතිඵලයක් හැටියට තමයි දුක්ඛ සංඥාව ඇති වෙන්නේ. යදනිච්ඡන් තන් දුක්ඛං යමක් අනිත්‍යදය දුකක්. මේක සංස්කාර සකස් කිරීම ගොඩක් නම් හැමතිස්සෙම පිළිසකර කර කර යන්න තියෙන දෙයක් නම් මේ ශරීර කූඩුව ගැන හිතනකොටත් ඒකයි යෝගාවචරයට දැනෙන්නේ. මේක රැක බලා ගන්න ගන්න වෙහෙස තුල හිත යොදන්න යොදන්න මේ හැම එකක්ම ගන්න ආහාරයට යන කලදසාව බොන වතුර ටිකට යන කලදසාව මේ හැම එකක්ම ගෙවි ගෙවි යන ආකාරයේ අර කියාපු හැලෙන ගෙවෙන ආකාරය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. බාහිර ලෝකයේ තියෙන ඒ තමන් ඇලුම් කරන දේවල් පිළිබඳවත් ඒ தත්ත්වය දකිනවා. එතකොට තමයි අන්න අර දරදැස ගිනියවුණු කල කිව්වා වගේ මේක තනිකර දුක් ගොඩක් කියන අවබෝධය එන්නේ. එතෙන්දී චතුරාර්ය සත්‍ය පළවෙනි සත්‍ය හරියට ඒ විදර්ශනා ඥාන මේරු අවස්ථාවේදී ඔය ඇතිවීම නැතිවීම වලින් පටන්ගෙන භංග භය ආදීන වශයෙන් ඔය විදර්ශනා ඥාන පද්ධතියක් දක්වනවා ඒ විදිහට ඇතිවීම නැතිවීම සමූහයක් පෙනෙමින් ඉඳලා ඊනාට බිඳෙනවා පේනවා දැඩිව පේනවා භංග ඥානය කියලා බිඳ හැමතැනම බිඳෙනවා පේනවා බිඳි බිඳි යනවා ඒක නිසා භයක් ඇති වෙනවා සුදුමාන්දුමේ භයක් මේ හැම එකක්ම අල්ලන්න දෙයක් නෑ හැම එකක්ම අල්ලන්න තැන බින්දෙනවා බින්දෙනවා ඒ බය නිසා ඊළඟට ආදීනමක් ඇති වෙනවා මේක මොකද්ද මේ මේක මහා භයානක තැනක් මේ සංසාරේ කියන එක ආදීනව ඥානය කියලා කියනවා. ඒ ඊළඟට ආදීනව නිසා ඊළඟට නිබ්බිදා කියලා කියන සසර කලකිරීමක් ඇති වෙනවා. මේකෙන් කොහොම හරි බේරෙන්න ඕන කියලා මහා ශීක්ෂයෙන් මේවා ඇති වෙන්නේ. ඒ නිබ්බිදාව නිසා ඊළඟට බලනවා කොහෙන්ද මම බේරෙන්නේ? කොයි පැත්තටද බේරෙන්නේ? ඔන්න ඊළඟට ඒකට උපකාර වෙන්නේ මේ බුදු පියාණන් වහන්සේ දුක් අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාවන් තවදුරටත් ගැඹුරින් වැඩි වෙනවා. ඉතින් ඔන්න විදිහට ක්‍රමක්‍රමයෙන් යන ඉදිරියට යන විදර්ශනා ඥාන පද්ධතියක් තුළින් තමයි කෙනෙකුට අරමුණින් අපි කියාපු භවයෙන් ඈතර වීමේ හැකියාව ලැබෙන්නේ. ඒකට සංයෝජන පිළිබඳ කතාවයි මුලින් ඉඳලා අගටම තියෙන්නේ. සංයෝජන කියන එක අර කියාපු දස සංයෝජන කැඩෙන්නේ පහුවලයි. අර ඒක ප්‍රතිඵලයක් වශයෙන්. නමුත් අපිට මූලික වශයෙන් කරන්න තියෙන්නේ අන්න අර කියාපු ආයතන පිළිබඳව. අපේ මේ ආයතන හයට අදාළව තියෙන සංයෝජන ටික තේරුම් අරගෙන මේ කියාපු මේ උපමා ආශයෙන් අපි ඒක අර ඉන්ද්‍රිය සංවරය ආදී උපකාර කරගෙන කර්මස්ථානයක් උපකාර කරගෙන අපේ බණ භාවනා දිනු කරගත්තොත් අර කියාපු අර බුදු පියාණන් වහන්සේ මේ වගේ වෙසක් පොය දවසක මේ භවයේ නතර වීම පිළිබඳ දීපු පණිවිඩය ඔන්න අවබෝධ කරගන්න පුළුවන්. ඒකට මේ පින්වතුන් මෙතෙක් වේලා මේ සාමාන්‍යයෙන් අපි වෙසක් පොය දවසක සාමාන්‍යයෙන් බුද්ධ චරිතය විතරක් කියලා සද්ධා විතරක් වඩවන දේශනායි බොහෝ විට අහන්න පුළුවන් තියෙන්නේ. නමුත් මේ අවස්ථාවේ අපි කල්පනා කරා මේ දැන් එන්න එන්නම නිවනයි හැංගෙන්නේ. මේ බුද්ධ ශාසනයේ ගැඹුරුම කොටස එන්න එන්නම ගිරියලා යනවා. මේ බඳු අවස්ථාවක් අපි මේ වටිනා පොය දවසේ අර බුදු පියාණන් වහන්සේ සම්බෝධින විඥාණයෙන් මුතු කරගත්තු මෙන්න මේ භවයෙන් ඈතර වෙන පණිවිඩයන් මේ අවස්ථාවේ මේ මුතුන්ට දෙන්නේ මේ සුබතන කීපකින් ඒකට මේ මෙතෙක් මේ ධර්මාශ්‍රවණය කිරීමෙන් මේ පින්තුන් මේ වගේම මේ උසස් සීලයක පිළිපදලා බණ භාවනා කිරීමෙන් මෙතෙක් රැස් කරගත්තු ඒ කුසල සම්භාරේ තම තමන්ගේ ඒ සාංශාරිකව දිනු කරගත්තු විදර්ශනා ශක්තියෙන් සම දිනු කර ගැනීමටත් හැකිතාක් ඉක්මනින් සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ග බලපතිය දෙන එක මමා මහණිවන් සාක්ෂාත් කරගෙන උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. ධර්ම ශ්‍රවණය කිරීමට හෝ ධර්ම දේශනා පිළිබඳ පින් අනුමෝදන් වීමට උදපාවී ඇති යම් තාක් අවිකේ සිට අකනිටා දක්වා වූ යම් තාක් සත්‍යයෙන් නැතොත් ඥානී පින්තුන්ගේ ඥාතින් ඇතුළු හැම දිනෙකමත් මේ පින් අනුමෝදන් වීම මෙන් හැකි තාක් ඉක්මනින් තමන්ගේ ප්‍රාර්ථනීය පරිදි මමා මහණෙනි සනසෙත්වා කියලා. මේ විදිහට ගාථා කියලා. මුත්තාවතා චං සංසතං සංසතං සම්පී දේවානුදන්තු අත්ථ සම්පත්ති සිද්ධියා අත්ථේ දේවානුදිත්වා සම්පදං ආපාදත්තාදි මත්තා දේවානාදානං පුඤ්ඤං ධම්මං විස්වා චිරං රක්ඛන්තු සාසනං ආපාදත්තාදි මත්තා දේවානාදානං පුඤ්ඤං ධම්මං විස්වා චිරං රක්ඛන්තු ආපාදත්තාදි මත්තා දේවානාදානං පුඤ්ඤං ධම්මං විස්වා චිරං රක්ඛන්තු සාසනං දුක්ඛ පත්තාරින් දුක්ඛ භය පත්තාරින් භය සෝක පත්තාරින් සෝකං සම්පිතානෝ දුක්ඛ පත්තාරින් දුක්ඛ භය පත්තාරින් භය සෝක පත්තාරින් සෝකං සම්පිතානෝ දුක්ඛ පත්තාරින් දුක්ඛ භය පත්තාරින් භය සෝක පත්තාරින් සෝකං සම්පිතානෝ ඉන්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ සීලාං බාහපත්තියා ඉන්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ සීලාං බාහපත්තියා ඉන්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ प्रीतियो वाचान्तो शाब्दरोगो विनाश्यतु मा ते भवात्वान्तरायो सुखे दीर्घायुको भव भवतु शाब्दमङ्गलं रक्षन्तु शाब्ददेवता शाब्दबुद्धां भावेन सदा कौक्षिभवां सुखे भवतु शब्दमङ्गलं रक्षन्तु शब्ददेवता शब्दधर्माभावेन सदा दक्षिभवन्तु ते භවති වබ්බ මංගලං වක්ඛන්තු වබ්බ දේවතා සම්ප සංඛාරං භාවේන සදා දෙති සම්පිතේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචයින සත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්න සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නියතේ අතෝ නිබ්බාන සම්පatti නාතේ සම්භෙක්ඛේ පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න